නින්දාප සංසාට සුඛංච දුක්ඛං ඒතේ අනිච්ඡාමනුදේසු ධම්මා අසක්ෂතා විපරිණාම ධම්මාති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි මාත්‍රකා කරන්නට විච දේශනාව මේ ගාථාව ඇහෙනකොටම අපි කාටත් පළපුරුදු කාරණා සඳහන් වල දේශනාවක් කියලා පින්නතුරට දැනෙන්න ඇති. පින්නතුනි මේ දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතේ. මේ සූත්‍ර දේශනාවේ නම ලෝක ධම්ම සූත්‍රය. ඉතින් මෙහි සඳහන් වන මේ කාරණා අපි හැමෝටම පුරුදු වුණාට අපි කවුරුත් මේක ජීවිතයට ගලප ගන්න බොහෝ අය කවුරුත් කියලා කියන්නේ බොහෝ අය මේක ජීවිතයට ගලප ගන්නට දන්නේ නැහැ. එහෙමනම් මේ ලෝක ධර්මයන් පිළිබඳව දැන ගැනීම ඉතාම වැදගත්. ධර්මයට සමීප වෙන ධර්මයෙන් තමන්ගේ ජීවිතයට පිළිසරණක් රකවරණයක් හදාගන්න කෙනෙක් අකම්පිත සිතක් ඇති කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ සිතේ ස්වභාවය තමයි අපි සමහර වෙලාවට මොනවා හරි දෙයකට ඇලෙනවා. නැත්තම් මොනවා හරි දෙයකට ගැටෙනවා. සාමාන්‍යයෙන් හිතලා බලන්න පින්නතුනි පුපත්ජන හිතක ස්වභාවය ඇලෙනවා ගැටෙනවා හැරෙන්න අස්වතවත් පුපත්ජනයාට වෙන දෙයක් නැහැ. එහෙමනම් ඇලීම කියලා කියන්නේ අකුසලයක්. ඇත්තටම ගැටීම කියලා කියන්නේ අකුසලයක්. ලෝභ දේශ. ඉතින් මෝහය කියන එක මේ දෙකේම තියෙනවා. එතකොට ප්‍රධාන අකුසල මූලයන්ම මෙතන තියෙනවා. හැබැයි අපි මේ ලෝක ධර්මයන් පිළිබඳව හොඳට තේරුම් ගත්තොත් අපිට මධ්‍යස්ථ සිතකින් ඉන්න පුළුවන් වුණොත් මේ කියන ඇලීම් ගැටීම් පාලනය කරන්න පුළුවන්. ඊළඟට මේ දේශනාවෙම සඳහන් වෙනවා අනිත්‍ය ස්වභාවය පිළිබඳව. ඒකත් අපි තේරුම් ගන්නට ඕන අපි මොන සපක් දුකක් වින්දත් ඒ සියල්ලම පින්තුනේ අනිත්‍ය වෙලා යනවා. ඒ පිළිබඳවත් මේ දේශනාවේ අදට සඳහන් වෙනවා. එහෙමනම් දැන් අපි කල්පනා කරමු මේ සූත්‍ර දේශනාවේ තියෙන ධර්ම කරුණු අපේ ජීවිතයට කොහොමද ගලපගන්නේ කියලා. විශේෂයෙන්ම අද වගේ දවසක මේ වර්තමානයේ තියෙන නොසංස්කා නොසංසා නොසංසුන්කාරී තත්ත්වයක් එක්ක අපට මේක ඉතාම ප්‍රයෝජනවත් වෙයි. පින්නතුනේ ලෝක සම්භවයේ ඉඳලා ලෝක විනාශය දක්වාම සත්‍යයන් අතර පෙරළමින් පවතින මේ අටවැදෑරුම් ස්වභාවයටනි අෂ්ටලෝක ධර්මය කියලා කියන්නේ. ලාභාලාභ, යසායස, නින්දා ප්‍රශංසා, සැප දුක් කියන මෙන්න මේ අටලෝ දහම්. ඉතින් ලෝක උපත ලබන කවුරුවත් මේ අටලෝ දහමට ඉඳුරාම මුහුණ දෙන්නට ඕන. කොහොන බලවේගයකින්වත් මේක නවත්තන්න බෑ. කාටත් පොදුයි. හරියට අර හිරුවෙලිය වාතය ජලය වගේ. මේ හිරුවෙලිය දුප්පතාට නෑ, පුහුතතාට පමණක් විතරයි ඉඩ පායන්නේ කියලා බෙදීමක් නෑ නේද? සාමාන්‍ය වාතයත් එහෙමයි. කාටත් පොදු. අන්න ඒ වගේ තමයි මේ ලෝක ධර්ම කියනවා. උගත් නුගත්, කුලීන කුලහීන, දුප්පත් පොහොසත්, බාල මහලු, ස්වરૂපි විરૂපි අපි හැමෝටම එක විදිහට මුහුණ දෙන්න වෙන දේවල් තමයි ලෝක ධම්ම ලෝක ධම්ම කියලා ධර්මයේ සඳහන් වන්නේ. අපේ බුදුරජාණන් වහන්සේටවත් මේකෙන් ගැලවෙන්න හම්බුනේ නැහැ. හැබැයි අපිට වඩා වෙනස තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධර්මයන්ගෙන් කම්පාවටපත් වෙනවා. ඒ කියන්නේ මංගල සූත්‍රයේ සඳහන් වන්නේ පුත්තක්ෂ ලෝක ධම්මේහි චිත්තං දසන කම්පති. අශෝකං විරජංකේ මං ඒතම් මංගල මුත්තම. මේ අටලෝධාමෙන් යම් කිසි කෙනෙක් කම්පා වෙන්නේ නැත්නම් අකම්පිත සිතක් තියෙනවා නම් ඒක උතුම් මංගල කාරණයක්. එන්න රහතන් වහන්සේලා මේ ලෝක ධර්මයන් තුල ධාමයටවත් කනගාටුවටවත් පත්වන්නේ නැහැ. මධ්‍යස්තව උන්වහන්සේලා කාලය ගත කරනවා. එතකොට පින්නතුන් දැන් අපි ගත්තොත් මේ ලෝක ධර්මයන්ගෙන් ක්‍රමානුකූලව මේ ලෝක ධර්ම අට අපි චුට්ටක් ඒක ගැන විමසලා බලමු. දැන් පළවෙනි ලෝක ධර්ම දෙකනේ ලාභ අලාභ. ලාභ කියලා කියන්නේ විවිධාකාර ලැබීම් තියෙනවා. ධන ලාභ, පුත්‍ර ලාභ, වතු පිටි ලාභ, නොඑක් නොඑක් ලාභ. මේ අලාභ ගැන නම් කියන්න දෙයක් තියෙනවද? නෑ. අලාභ ගැන අපි හොඳට දන්නවා. එතකොට පින්වතුනි අපි හිතන්න ඕනේ හැමදාම කෙනෙකුට ලාභ ලැබෙනවද? නැහැ. හැමදාම අලාභ ලැබෙනවද? ඒත් නැහැ. ලාභය ළඟට අලාභය, අලාභය ළඟට ලාභය. මෙන්න මේ අන්දමින් ලෝක ධර්ම චක්‍රය අපි කරා ලං වෙනවා. බලන්න පින්නතුනි කලක කුසට ආහාරක් ගතට වස්ත්‍රයක් හිසට සෙවණක් හිතට නිවනක් නිතුව සිටි අනාථයෙකුට පසු අවස්ථාවක මහා ධනවන්තයෙක් වෙන්න බැරි කමක් නැහැ. අද මහා ධනවන්තයෙක් වශයෙන් ඉඳලා පසු කාලේ දිනුන්දෙක් බවට පත් වෙන්නත් ඕන තරම් හේතු සාධක තියෙනවා. ඒවට පින්නතුලට මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් පින්නතුලට ඒ පිළිබඳව යම් කිසි වැටහීමක් තියෙනවා. ඉතින් මේ ලෝක ධර්මයන්ගේ යථා ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අපි දැන් ගිහි පාර්ශ්වය, පැවිදි පාර්ශ්වය ඔය හැම දෙයකම මේ පිළිබඳව ටිකක් විමසලා බලු කාටත් පොදුයි. අර හිරුවෙලිය වගේ තමයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජකහනුවර හිටිය ප්‍රධාන සිටුවරේ මහා දන අහලා ඇති. මේ මහා දන සිටුවරයා තිබුණා මහා කෝටි ගානක ධනයක්. අසෝ කෝටියක කහවුරු තිබුණා. එතුමා විවාහ වුණත් ඒ වගේම ධනයක් වෙන සිටුවරියක් සමග. මේසා විශාල ධනස්කන්ධය අනුවණින් වැඩ කිරීම නිසා සුරාවත සූදුවට දුරාචාරයට ඇබ්බැහිවීම නිසා ඒසා විශාල ධනස්කන්ධය හැමිලා ගියා. අන්තිමට මේ ප්‍රධාන සිටුවරයටත් සිටු දේවියටත් කබලක් කරගෙන ගයක් ගාන සිගා කන්න සිද්ධ වුණා. බලන්න ලෝක ධර්මයේ හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්ඳ පාති වරණේකට මේගොල්ලෝ ක්ෂිගමන යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බලන්න ආනන්ද මේ ලෝක ධර්මයන්ගේ තියෙන ස්වභාවය. මට වැඩි කාලයක් ගියේ නෑ. ප්‍රධානම සල්ලිකාරයා ප්‍රධානම කුසතා අද ප්‍රධානම දිලින්දා බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි මේ ලෝක ධර්මයන්ගේ ස්වરૂපය. අපි මේක තේරුම් අරගෙන ජීවත් වෙන්නට ඕන. ඒක දැන් වර්තමාන සමාජය ගත්තාම අපිට හොඳට පැහැදිලි වෙනවා. ඊළඟට බලන්න පින්නතර ගන්නවා අපේ නබි කුසල් මහරජු. එතුමා මිය ගිය අම්බලමක. අම ලෝක ධර්මයන්ගේ ස්වභාවය. ඊළඟට දීප චක්‍රවර්ති අශෝක අධිරාජ්‍යයා කිව්වේ මිහිඳු මහ රහතන් වහන්සේගේ පියාණන්. මරණ මංචකේ තමන්ගේ කියලා කියන්න පුළුවන් වුණා කියන්නේ නෙල්ලි පළුවකට විතරක් කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. එතකොට බලන්න මේ ලෝක ධර්මයන්ගේ ස්වභාවය. ඊළඟට පින්නත් අපේ බොහෝ අය හිතන දෙයක් තමයි අපි කුසල් කරනවා නම් අපි පින් කරනවා නම් අපිට මොකද ගැටලුවක් වෙන්න බෑ. එහෙම හිතන්නේ නැද්ද? හිතනවා. ඉතින් අපිට උනත් ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ අපි කොච්චර හොඳට කුසල් කරනවද? අපිටමයි මේ කරදර වෙන්නේ. ඒක හරි පුදුම දෙයක් නේ. ඔය විදිහට කියන අය ඉන්නවා. ඉතින් එහෙම පින්නතුනේ මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් නම් එහෙම හිතන්නේ නැහැ. මොකද මේ ලෝක ධර්ම කියන ඒවා කුසල් කරා කියලා හිතන්න බෑ. කුසලයෙන් යම්කිසි ප්‍රමාණයක් යටපත් වෙන්න පුළුවන්. හැබැයි බලවත් අකුසල විපාක දින්න තියෙනවා නම් ඒකේ කාන්තේමද මේ ජීවිතේ යම් යම් බැරිදි නොකලත් මේ අනවරාග්‍ර සංසාරයේ එකතු කරගත්ත රැස් කරගත්ත කර්ම තියෙනවා නම් අපිට ඒවා ඉතින් විඳින්න වෙනවා. ඒක තමයි ස්වභාවය. දැන් බලන්න අනාථ පින්ඩික සිටුතුමා. අනාථ පින්ඩික කියලා කියන්නේ මේ ශාසනය හිටපු ප්‍රධාන දායකතුමා. ඉන්නසරි 54 කෝටියක් ධනෙ වියදම් කරලා විහාරයක් හදුවා කියන්නේ. කහවණු අතුරවලා අපි දන්නවා ඒ ඉඩම ගත්තේ එහෙමයි ශ්‍රද්ධාව. එතකොට බලන්න මේ අනාථ පින්ඩික සිටුමාගේ ගෙදර පඤ්ඤත්තානේ වාසනානේ හොන්ති. නිතරම මහා සංඝරත්නයේ ආසන පනවලාමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරමට දන් දෙනවා. ඉතින් මෙච්චර දේවල් කරපු අනාථපිණ්ඩික සිටුමා පසු කාලේ ධනයෙන් පිරිහි ගියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් බලන්න අනාථපිණ්ඩික සිටුමාටත් අරමුණාද කාඩි හොද්දයි ඇල්හාලි බතුයි කණ්ඩ වුණා නම් අනිත් අය ගැන කවර කතාද නේද? ඒක තමයි ලෝක ධර්මයන්ගේ ස්වභාවය අපි මේක තේරුම් ගන්න ඕනේ. බොහෝ දෙනා අඬනවා වැළපෙනවා ධර්මයෙන් ඈත් වෙනවා අනේ අපි මෙච්චර කුසල් කරලා තියෙනවා හවල් තැනට දන් දෙනවා. ඇයි අපට මෙහෙම කරදර වෙන්නේ මේ ධර්මයෙන් ඇති වැඩකුත් නැහැ කියලා අයින් වෙන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ බලන්න අර පුංචි ලාභයට සියල්ල අතහරින ඒ ශ්‍රද්ධාවක් නැහැ. නියම විදිහේ ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ වැඩි වෙන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි කාට කියපොදි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවා මේ ලෝක ධර්මයන්ගෙන් ගැලවෙන්න බැරි වුණා. ලෝක ධර්මයන්ගෙන් උන්වහන්සේට ගැලවෙන්න හම්බුනේ නැහැ. එතකොට බලන්න අපේ බුදුරජාණන් වහන්සේට පිළිතුර ගන්න අර වේරංජානවර වස්සසන්ත ආරාධනා කළානේ. වේරංජක බ්‍රහ්මණයා භාගතුන් වහන්සේ ආරාධනාව බාරගත්තා. උන්වහන්සේ කියන විදිහටම කරනවා කරන විදිහටම කියනවා. ආරාධනාව බාර අරගෙන 500ක් මහා සංඝන සමග බුදුරජාණන් වහන්සේ වේරංජානුවරට වැඩම කළා. වේරංජා නුවරට වැඩම කරලා භාගතුන් වහන්සේ වේරංජා නුවර දැන් වස්සසන්ද සෝදාන අනේ මේ බ්‍රහ්මණය ආරාධනා කළාට මොකද කිසිදු උපස්ථානයක් කරේ නැහැ බුදුරජාණන් වහන්සේ දකින්නවත් ආවේ නැහැ මේකට හේතුව මාරාගේ සවීමක් ඒ නිසාම වේරංජා නුවරට දුෂ්කර කාලයක් ආවා වහින්නේ ගොවිතැන් කරගන්න බෑ එළියට වහින්න බෑ යුද කලකෝලහල ඉතින් මේ වගේ ස්වභාවයක් පැතිරෙන්න පටන් ගත්තා එතකොට පින්නතොනේ දැන් ඉතින් භාග්‍යතුන් වහන්සේ විරංජානවර වැඩම කළා ඉන්නේ. භික්ෂුන් වහන්සේලා කියන උන්වහන්සේලා වසමාදන් වුණා. ඉතින් දැන් තථාගත ශ්‍රාවකයන්ට තථාගතයන් වහන්සේට දාන නැහැ. උන්වහන්සේලා නගරේ පුරාම පින්නපාතේ ගිහිල්ලා හිස්සතේ නවට විහාරයට යනවා. අන්තිමට කරන්නම දෙයක් නැහැ. ඒ කාලේ ප්‍රදේශයක ඇවිල්ලා හිටියා වෙළඳුන් කණ්ඩායමක් එතෙන්ට ගියාම අශ්වයන්ගේ පරිබෝධිය පිණිසගෙන ආපු දහම්‍ය වර්ගයක් තියෙනවා යව කියලා. ඉතින් මේ යව දහම්‍ය වර්ගයෙන් හුඳුව හුඳුව පතපත අර පාත්‍ර වලට පිළිගන්නවා. අනේ අර විචුන් මහන්සියලා එක විහාරයට ගෙනල්ලා කොටලා අනුභව කරනවා. භාග්‍යතුන් වහන්සේට අමද මාහිමියන් වහන්සේ අඬ අඬා බොහෝම දුකින් අර යව ආහාරය පිළිගන්නවා. එතකොට බලන්න විසතුරු ආත්ම භාවයේදී හත්වාරයක් මහා පොළව කම්පා කරමින් දන් දුන්න උත්මයට මේ ලෝක ධර්මයන්ට මොහොන පාන්න සිද්ධ වෙච්ච විදිහ. එහෙනම් අපි මේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. ආ මම මේ ජීවිතය කුසල් කළා මට මෙහෙම වෙන්න බෑ කියලා හිතනවා නම් එතන ධර්මේ නෑ. බුදුරජාණන් වහන්සේටත් මෙහෙම වුණා නම් මං වගේ කෙනෙකුට කවර කතාවද කියලා අපි මේක තේරුම් ගන්නට ඕනේ. තේරුම් ගත්තොත් ඔන්න අපට සැලසෙන්න කියනවා. දැන් බලන්න තව අවස්ථාවක බුදුරජාණන් වහන්සේට විපාකයේට තනිත්තක් හොයාගන්න බැරි වුණානේ. අර සංසාලෙන් කොටලා අල්ලේ කියලා පදම් කරගත්ත ලුණු නැති පුඩු රොටිකින් බුදුරජාණන් වහන්සේට යැපෙන්න සිද්ධ වුණා. හැබැයි ඉතින් මේ කාරණා මෙහි වුණා, මෙහිම වුණා එදා පින්නතුනි අනාථ පින්නික සිටුතුමා විශාකා මහ උපාසිකා බන්දුල ගෘහපතිතුමා ධම්මික ගෘහපතිතුමා ඊළඟට චිත්‍ර ගෘහපතිතුමා මේ ආදී දායකයන්ගෙන් ප්‍රණීත ආහාර පාන ලැබුණා. හැබැයි මේ ලැබීම් නොලැබීම් දෙකේදී බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලම සමුචිත්ත පිළිවෙත. මහන්සි කරන් නොලැබෙන අවස්ථාව වගේම තමයි ලැබෙන අවස්ථාවෙත් එක හිතමයි පවතින්නේ. අපිට නම් ලැබෙන්නේ කාලවල දුක් වෙනවා, අඬනවා, ද්වේෂයි, තරහයි පහළ වෙනවා. ලැබෙන්නේ නැති අවස්ථාවක්. ලැබෙන අවස්ථාවල අපි මාන්නේ මුඩ යනවා. මට මෙච්චර ලැබෙනවා, අච්චර ලැබෙනවා. ඉතින් හැම වෙලේම පින්නතුනේ අපේ සිත් තුලලා තියෙන අකුසල පැත්තටමයි. නේද? එහෙමනම් මේ ලෝක ධර්මයන්ගේ යථා ස්වභාවය අපි තේරුම් ගත්තම ගැටලුවක් නෑ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ වුණා. උන්වහන්සේලා කම්පිතයි. උන්වහන්සේලාට එහෙම ගැටලුවක් නෑ. දුන්නත් එකයි නැතුණත් එකයි. එහෙනම් අපේ හැම දිනාමත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට දැන් මේ පින්නතුලා වුණත් ගිහි ශාවක වික්ෂු වික්ෂුනි උපාසක උපාසිකා උපාසක උපාසිකාවන්ට ගැන ඔය ඇත්ත එහෙනම් ඔය ඇත්ත හොඳට සිහිය දියුණු කරන්න ඕන සිහිය දියුණු කරගෙන ඉස්සරහට යනකොට පින්නතුනි අපට මේ ලෝක ධර්මයන්ගෙන් අයින් වෙන්න පුළුවන් ඇත්තටම ලෝක ධර්මයන් කොච්චරවත් අකම්පිත සිතක් ඇති කරගෙන අපට ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් ලාභ අලාභ කියන කාරණා දෙක පැහැදිලි. ඊළඟට පිළිති යස ආයස. යස කියලා කියන්නේ කීර්තියනේ. ආයසය කියලා කියන්නේ අපකීර්තිය. නර ලාභ අලාභ දෙක වගේ තමයි. මිනිසා කරා, මනුෂ්‍යයා කරා වරින් වර ළඟා වෙනවා. මේ කීර්ති අපකීර්තිය. කියන්නේ දෙක. ඉතින් පොදුයි. බුදුරජාණන් වහන්සේටත් එකයි අපිටත් එකයි කාටත් මේක පොදුයි. ජීවිතය අපිට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ගුණഘോഷාව දෙව්ලෝ බඹලෝ දක්වා විසිකී කියන්නේ. වහන්සේගේ සහනශීලත්වය අසරණයන්ට පිහිටවීම මහා කාරුණිකත්වය එවැගේ මුන්වහන්සේගේ තියෙන අනිත් අනිත් මහා ගුණ ඊළඟට උන්වහන්සේගේ රූප සම්පත්තිය මේවා නිසා උන්වහන්සේගේ ගුණ ගෝසාව දෙව්ලොව බඹලෝ දක්වා විහිදී ගියා මේ කීර්ති ඉවස ගන්න බැරි විච්ච අන්න තීර්ථකය මොකද කරේ බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කළා ඉතින් උන්වහන්සේ වැඩවසල ලියතවනාරාමේ මල්ලාසනයක් ඇතුළත සුන්දරී පරිබ්‍රාජිකාව කියන රූමක් තැනැත්ති මැරුවා. මරලා අර මල්ලාසනය ඇතුලේ හංගලා කිව්වා මෙන්න ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේගේ වැඩ. මෙන්න උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ වැඩ. මේ තැනැත්තිය දූෂණය කරලා මැරුවා කියනවා කිව්වා. ඉතින් දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ස්වාමීන් අපට එළියට වහින්න නැහැ. උන්වහන්සේ මොකද්ද මතක් කරේ? ආනන්ද. අපි ටිකක් ඉවසමු අපි වැරද්ද කළා නෑ. අපි ඉවසන එක තමයි අපිට තියෙන ලොකුම සැලකිල්ල. අපි මේ වැරද්ද කළා නෑ. ඉතින් ඒ විදිහට පින්නතන ඉවසන්න පුළුවන් නම් උන් අපි ජයගත්තා. එහෙනම් කීර්ති අපකීර්ති කියන නවත්තා දෙකක් හොඳට තේරුම් ගන්න. බලන් එදා චින්ච මානවිකාව බුදුරජාණන් වහන්සේ කරපු අපහාසය දරා ගන්න පුළුවන් අපහාසයක්. ශ්‍රමණයන් වහන්සේ නමකට කරන්න තියෙන ලොකුම අපහාසය කලේ ගැඹිනියක් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනුකම්පා කළා හෝ මේ තැනැත්තිය මට මේ විදිහට නින්දා කරලා අවීචි මහා නරකයට යනවා නේද කියලා උන්වහන්සේ අනුකම්පා කළා. පොළේ පලාගෙන අවීචි රැඳෙන්නේ. මේ වෙනකොට චින්තමානිකා පුදුම විදිහට දුක් විඳිනවා. ලෝතර බුදු කෙනෙක්ටයි මේ බැන්නේ. ලෝතර බුදු කෙනෙකුටයි මේ චෝදනාව කළේ. අන්න බලන්න. සතාගතයන් වහන්සේ අනුකම්පා කරනවා මිසක් කලබලයටපත් වෙන්නේ නැහැ. ඉතින් මේව අපේ ජීවිතයට ගලප ගන්න දැන් බලන්න අද වර්තමාන සමාජයේ මුල්ගත්යයි සම්මත බොහෝ දෙනා පවත් අපකීර්තියක් ලැබුණාම දරා ගන්න බැරිව කොච්චර අය ජීවිත විනාශ ගන්නවද මොන තරම් අපරාධයක්ද බලන්න සිවිදි නසා ගන්නවා කියලා කියන්නේ කෙලින්ම අපාය වැටෙන වැඩක්. එතන මහා ද්වේෂයක් තියෙනවා. ඒකත් එක්ක ඉස්තේ තියෙන කැළඹීමත් එක්ක පින්නතුනි ජීවිතයට ලොකු අනතුරක් සිදු කරලා. එහෙමනම් අපි ටිකක් ඉවසන්නම පුරුදු වෙන්නට ඕන. ඒකයි කන්තේ පරමන්තකෝ කියලා කියන්නේ. ඕනම පීඩනයක් දරා ගන්න පුළුවන් සිතක් අපි හදාගෙන තියෙන්න ඕන. එහෙම නැති වුණොත් පුංචි දෙයකට අනේ දැන් මට ඉතර වැඩක් නෑ මං ගැන මෙහෙම ආරක්තියක් යනවා. ඉතින් මා මං ගැන ලෝකයේ කොහොම හිතයිද? ඕවා හිතලා තමන්ගේම ජීවිතේ නැති කරගන්න අවස්ථා තියෙනවා. අපි මේක මේ පුන පුනා කියන්නේ අපිට ඒ වගේ දේවල් වර්තමාන සමාජයේ ඕන තරම් අහන්න ලැබිලා තියෙනවා. එහෙමනම් මේ කීර්ති අපකීර්ති කියන මේ අවස්ථා දෙකේ මධ්‍යස්තව ඉන්නට අපි හැමෝම හිත හදාගන්න ඕනේ. ඒක තමයි වටින්නේ. ඊළඟට පින්නතුනි නින්දා ප්‍රශංසා. අර ලාභාලාභ දස වගේ නින්දා ප්‍රසං නින්දා ඊළඟට යසායස වගේම මේ නින්දා ප්‍රශංසා කියන මෙන්න මේ දෙකත් මිනිස්යා කරා මිනිසා කරා වරින් වර ළඟා වෙනවා. ඕවා පින්නතුන් තේරුම් අරගෙන හිටියම හරියම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ලෝකයේ පෙරළුණා Taman දන්නා ලෝක ධර්මයන්ගේ ස්වභාවය. එතකොට නින්දාවේ කියලා කියන අගුණ කතනේ ප්‍රශංසාවේ කියලා කියන ගුණ කතනේ. ඉතින් මේ දෙකත් අර මුලින් කියපු දෙක වගේම තමයි මිනිසා කරා වරින් වර නගාවන ලෝක ධර්ම දෙකක්. අපේ බුදුරජාණන් වහන්සේ තරම් මේ නිന്ദා අපහාස වලට ලක්වුණු වෙනස් ශාස්ත්‍රවරෙක් නැති තරම්. ඒ තරම් අපහාසයට ලක් වුණා. මොකද තරුණ වී ගත කරන භාග්‍යතුන් වහන්සේ පින්නතුනි එදා ඉන්දියානු සමාජයේ තිබිච්ච ගොඩාක් මතවාද අයින් කරා. ඒ මතවාද අයින් කරාම ඒකට ගොඩක් අය විරුද්ධ වුණා. බුදුරජාණන් වහන්සේට නොයේ නින්දාවන් කළා. තථාගතයන් වහන්සේව කිසිවක් ගණන් ගත්තේ නැහැ බොහෝ මෛත්‍රියෙන් කරුණාවෙන් මේ සත්වයන් පිහිට වුණා. ඒකයි මම කිව්වේ අපේ බුදුරජාණන් වහන්සේ තරම්ම නින්දා පහත වලට ලක්විච්ච සාත්‍රූරෙක් නැහැ. මොහොතන් වහන්සේව ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේ දන්නවා වවුලෝ ඒ වගේම කුරුල්ලෝ ගිරව්ලේ එන්නේ පළ තියෙන ගස්වලට. පළ නැති ගස්වලට සත්තු වෙන්නේ නැහැ නේ පින්නතුලි. ඒ වගේ සත්තු වෙන්නේ නැහැ. පළ තියෙන ගහට ගස් සත්තු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ සමාජයේ සමාජයට යහපතක් කරන්න පැමිණි කෙනෙකුට සේවයක් කරන්න පැමිණිච්ච කෙනෙකුට විවිධාකාර දෝෂ ආරෝපණයන්ට ඉලක් වෙන්න සිද්ධ වෙනවා. ඒක ගණන් ගන්න ගියොත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි ගණන් ගන්න හොඳ නැහැ. අපි මේ අවස්ථාවේදී ටිකක් ඔක මුලින් පුරුදු කරගන්න අමාරු. හැබැයි හොඳට පුරුදු කරලා මේක ප්‍රගුණ කරගත්තට පස්සේ નિરાයාසයෙන් මේ දේ සිද්ධ වෙනවා. ඕනම දෙයක් නේද? ඕනම දෙයක් මුලින් පටන් ගන්න තමයි ටිකක් අමාරු. භාවනාවක් තමයි. එහෙමයි, වීර්යය වුණත් එහෙමයි. දම්පින්කම් කරනවා මුලින් පටන් ගන්න ටිකක් අමාරුයි. ඊළඟට සිහිය දිනු කරන එක උනත් එහෙමයි. හැබැයි ඒක ටිකක් කරගෙන යනකොට පින්නතුනේ හොඳට හිතට පුරුදු වුණාට පස්සේ බොහෝම හොඳට ඒක ජීවිතේට කලප ගන්න පුළුවන්. දැන් බලන්න අපි හිතුවොත් සාමාන්‍ය බයිසිකලයක් හදන ළමෙක් බලන්න කුංචි ළමෙක් මුල් කාලේ බොහොම අමාරුවෙන් කාට හරි අල්ලගන්න කියලා අර කකුල යටින් දාලා බොහොම අමාරුවෙන් පදින්නේ. ඊළඟට උන් හිමීට උඩින් දාලා පදින්න පුරුදු වෙනවා. තව පුහුණු වෙලා හැන්ඩල් එක අතහැරලා යනවා. ඊළඟට පින්සුන් මෙහෙම පුරුදු වෙලා පුරුදු වෙලා අන්තිමට මාරකලෙන්දී යන තත්වයට එයා කොහොම වෙනවා? ඒතර එහෙම පුහුණු වෙලා තියෙනකොට පින්සුන් අපිට උනත් දැන් මේ අතහැරීම මේවා පිළිබඳව අපි මුලින් ටිකක් අමාරුවෙන් මේවා පටන්ගෙන අපේ ජීවිතයට ගලපගත්තොත් ඇත්තටම මේ ලාභාලාභ දෙකේදී සමසිත ඇතිව ඉන්නට අපට අවස්ථාව ලැබෙනවා. එහෙනම් දැන් හැමෝම තේරුම් ගන්න මේක බුදුරජාණන් වහන්සේට පවා මේ වාගේ ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එවැනි අවස්ථාවල අපේ හිත හදාගන්න අපි ටිකක් භාවනා කරන්න ඕනේ. මේ යථාර්ථය තේරුම් ගන්න ඕන. මොකද මේ ලබන ලාභය වුණත් අලාභය වුණත් මේක ඒකාන්තයෙන්ම අනිත් කියලා යනවා. දැන් බලන්න මේ පින්නතුලා වුණත් මොන තරම් ලාභ ලබලා ඇද්ද ජීවිතේ. ඒවා කොහොමද ඉවරයි? අලාභ. ඒ වගේ වාර ගාන කියන්න බෑ ඒවත් ඉවරයි. දෙපැත්තම ඉවරයි. අනිත්‍ය යනවා. එහෙනම් මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ කීර්ති අප කීර්ති වගේම ඊළඟට නිന്ദා ප්‍රශංසා කියන මේ අවස්ථාව දෙක ගැන අපි විශේෂයෙන් දැන් කතා කරමු. මේ නිന്ദා ප්‍රශංසා කියන දෙයක් ඉතින් ඒක ක්‍රමානුකූලව වෙනස් වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. දවසක් පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ ඉන්නකොට අතුල කියලා උපාසක මහත්තයෙක් උපාසකවරු 500ක් සමග දෙවුරන් විහාරයට වැඩම කළා. නැත්තම් පැමිණියා. වැඩම කළේ නැ පැමිණියා. ඉතින් මෙතුමා දෙවුරම් විහාරයේ උපාසකවරු 500ක් එයාගේ ගමින් එක් කරගෙන ඇවිල්ලා ඒ ඇතුල් වෙන දොරටුව ළඟම පුංචි කුටියක් තිබුණා. හාමුදුරු කෙනෙක් එළිය ආසනෙක වාඩි වෙලා ඉන්නවා. කුඩා හාමුදුරු කෙනෙක්. ගිහිල්ලා මේ උපාසකයා අතර 500 වැන්දා. වැන්දාම මේ හාමුදුරුව සුවපත් වේවා කියලායි. වෙන මොකුත් කිව්වේ නැහැ. උපාසකයා හිත සෞඛ්‍ය වුණා. අර බලන්න මාන්නෙත් එක්ක. එයා හිතුවේ මම මෙච්චර ගමේම ඉන්න පාඩතෝරු එක්කන් ආවා. මේ හාමුදුරන්ට තිබුණ වචනයකින් හරි සංග්‍රහ කරන්න. මගේ தත්ත්වයට මොකද වෙන්නේ එහෙම කරපුවාම? එහෙම හිතනවනේ මිනිස්සු. ඔන්න දැන් එතන හිත සෞත්තු කරගත්තා. ඒ සෞත්තු කරගත්තේ අර අනුවණින් මෙනෙහි කරා. එයා හිතුවා මේ හාමුදුරු මෙයත් එක්ක හොඳට කතා කළ යුතුයි කියලා. එහෙම හිතලා ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා මේ කතාව. බලන්න ආනන්දයන් වහන්සේ වහන්සේලාවක් මේවා කියලා දෙන්න. මිනිස්සෙක් ආපුවාම එයාත් එක්ක කතා බහ කරලා සුහදව පිළිසඳරේ යෙදෙන්න ඕන. ඒක වගේ කතා කරා. ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳ වැඩි විමසන්න ගියේ නෑ. උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේ හරිය කාර්යබහුලයි. උන්වහන්සේ ලස්සන බණක් කිව්වා. හැබැයි බොහොම කෙටි. ඒකට අතුලපාස මහත්තයා කිව්වත් උනම් බලන්න මේ ගන්න විදිහ හැටි. බණ ටික හරි ලස්සනයි. බොහොම හොඳට කිව්වා. හැබැයි කෙටි වුණා. වැඩි වේලාවක් ගත්තේ නැහැ. ඒතරක් හිතේ තරහක් ඇති වුණා. බිම්බිසාර රජු ආවන. අනාථපිණ්ඩික සිටුමා විසාකා ආවනම් බලන්න තිබ්බා. පැය ගණන් එයාට බණ කියන්නේ. අපිට එච්චර සල්ලි නැහැ. ඒකයි ආනන්ද හාමුදුරුවෝ මෙහෙම කරේ කියලා අන්න එතන හදා පහදවගත්තා. අද වගේම තමයි තියෙන්නේ. ඊළඟට දැන් යන්නේ ශරීරුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කතා දෙකම කිව්වා. එක හාමුදුරුවමක් ආවා කතා කරේවත් නැහැ. ආනන්ද හාමුදුරුවෝ නම් ওই බණක් කිව්ව ලස්සනයි හැබැයි හරියම කෙටි. අපි ඊට වඩා එකක් බලාපොරොත්තු වෙනවා. ශරීරුත් මහරහතන් වහන්සේ ගැන ආයේ අමුතුවෙන් විමසන්න කියන්නේ උන්වහන්සේ දීර්ඝ බණක් කිව්වා. පැය ගාණක් බණ කිව්වා. අතුලපස් මහත්තයාට මේක තේරුනේ නැහැ. එතනක් හේක්ෂවුත් කරගත්තා. දැන් පැය ගාණක් මොනවා කිව්වද මන් දන්නේ. මත්නම් මෙලෝදයක් තේරුන්නේ නැහැ. කියලා සරියුත් මහරහතන් වහන්සේ කෙරෙහි හිත අපහදවා ගත්තා. දැන් කියන්න තියෙන්නේ කවුද? කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කළා ස්වාමීනි බලන්න. ඉච්ඡදේ අපට. එක හාමුදුරමක් කතා කරේවත් නැහැ. ආනන්ද හාමුදුරුවෝ නම් ඉතින් බණ ටිකක් කියව ලස්සනයි හැබැයි බොහොම කාලේ පොඩ්ඩයි. ඒ වගේම සරියුත් මහ රහතන් වහන්සේ නම් අති දීර්ඝ වේලාවක් බණ කිව්වා. මෙලව දෙයක් අපට තේරුනේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ වදාලා අතුල මේක පුරාතන ධර්මයක්. උන්වහන්සේ ඇත්තටම උන්වහන්සේට සිනහ පහළ වුණා. උන්වහන්සේ වදාළ මේක පුරාතන ධර්මයක්. පුරාතන ධර්මයක් කියලා කියන්නේ මේක අතීතෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි වර්තමානෙත් එහෙමයි. දැන් බලන්න පින්නතුනි මේ ලෝකයේ ස්වභාවය කවුරු හරි කෙනෙක් දැනකට ඇවිල්ලා කතා නොකර පාළුවේ ඉන්නවනම් දුෂ් කියන්නේ නැද්ද? දුෂ් කියනවා. හරි ආඩම්බරකාරයෙක් කියලා බලනවා. අහන දෙයට උත්තර දීලා බොහොම කල්පනාවෙන් කතා කරන කෙනාට මිනිස්සු බයින්නේ නැද්ද? හරිම නිකම් පඬිතයි. කවුරුත් කතා කරේ නැත්නම් කාගවත් මොනවත් බලන්නේ කියලා දොස් කියන්නේ නැද්ද? දොස් කියනවා. එතකොට බලන්න මද වශයෙන් කතා කරත් ලෝකෙ දොස් කියනවා. නේද? දැන් කතා නොකරම හිටියත් දොස් කියනවා. අවශ්‍ය දේ කතා කළා නිසද්ද වෙනවා නම් ඒක දොස් කියනවා. දීර්ඝ වශයෙන් කතා කරනකොට ඒ දොස් කියන්නේ නැද්ද කියනවා. පො ඔයාට අහු වෙන්න එපා. අහුනොත් කෝච්චියට අහුනා වගේ කියලා. අර බලන්න. කොහොම කතා කරත් පින්නතුනි මේ සමාජයේ දොස් කියනවනේ. නින්දා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඕක තමයි ස්වභාවය. ඔයදී අපි තේරුම් ගන්න ඕනේ. තුන්වහන්සේ වදාලා කෙනෙක් මධ්‍ය නිකන් බොහොම නිශ්ශබ්දව ඉන්නවා නම් ඉබ්බයිනවා. මද වශයෙන් කතා කරනවා නම් ඉබ්බයිනවා. දීර්ඝ වශයෙන් කතා කරනවනේ ඒත් බයිනෝ. මේක තමයි ලෝක ධර්මයන්ගේ ස්වභාවය කියලා මහන්සි පැහැදිලි කළා. එහෙනම් අපි මේ අසාර්ථේ තේරුම් ගන්නට ඕනේ. නින්දා ප්‍රශංසා. දැන් බලන්න එදා බුදුරජාණන් වහන්සේට අර මාගන්ධියා කියන තරුණිය මේ ලොකු දෙයක් නෙවෙයි උනේ. බුදුරජාණන් වහන්සේ බණ කිව්වා එදා මාගන්දී බ්‍රාහ්මණයාටත් බැමිණියට ඒ අය තමන්ගේ දුව බුදුරජාණන් වහන්සේට බාර දෙන්න ආවේ. ඒ තරම් රූපස්සියක් වෙනවනේ. තථාගතයන් වහන්සේ විලාය වදාළ බ්‍රාහ්මණේ මම ඔබට පළමු කාරණයක් කියන්නම්. මං කිඹුල්වත්පුර වැනි රාජධානියක් අතහැරලා යසෝදරාවන් වැනි බිරිඳක් අතහැරලා රහල් කුමරුන් වැනි පුත්‍රවණක් අතහැරලා රම්්‍ය සුරම්්‍ය සුබයනි මාළිගා අතහැරලා මම මේ ගිහි ගෙයින් නික්ුණා. මිනිස්සෙකුට හිතන්නවත් බැරි. මහා දුෂ්කර ක්‍රියාවක් වුණහන්සේ කළා. ඒ දුෂ්කර ක්‍රියාව කරලා එදා ලෝතුරා මේ මධ්‍ය මාර්ගයේ තෝරාගෙන උන්වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්විච්ච මොහොතේ මාරයාට විච්ච පරාජය වස ගන්න බැරුව මාර දූවරුන් තුන්දෙනෙක් ආවා. තණ්හා රති රඟා. මේ මාර දූවරුන් තුන්දෙනා දැකලවත් මට පංචකාමී කිසිදු ආසාවක් අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ විස්තර කරනවා විස්වාන තණ්හන් අරතින් රඟයි. නාහෝෂි කන්දෝ අපි මේ තුනස් කිමේ විදං මුත්ත කරීස පුන්නම් පාදාපිනම් සම්පුස් පුස්තෙන්නච්චි තණ්හාරති රඟා කියන මාර ස්ත්‍රීන් දැකලවත් මට පංචකාමී ආසාවක් ඇති වුණේ නැහැ අසුචි මූත්‍ර අපවිත්‍ර දෑ පිරුණු නුඹගේ දුව අනේ ඇත්තමයි මං කකුලෙන්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ මේ දේශනාව අහනකොට මේ අම්මයි තාත්තටයි විදර්ශනා වැඩුණා අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වුණා දෙන්නම සෝවාන් සකදාගාම කියන උත්තරීතර තත්ත්වයට පත් වෙනවා මාර්ගඵලලාභින් බවට පත් වෙනවා තමන්ගේ දුව බුදුරජාණන් වහන්සේට සරණ පාවා දෙන්න යාවේ අද මිත්‍යා දෘෂ්ටිකේ බලන්න පිළිතුරු බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් එතුමා මගඵල නිවන් අවබෝධ කළා දෙමව්පියෝ දෙන්න මෙහෙම නිවන් අවබෝධ කරාට මේ දේශනාවෙන්ම දුව රූප මදේ මත් වෙලා හිටපු මාගන්තියා ඒ වෙලාවේම පුදුම වෛරයක් ඇති කරගත්තා. ඉතින් කාලය ගත වුණා. බුත් ඒ දෙමව්පියෝ තමන්ගේ දරුවා ඥාතීන්ට බාර දීලා ඒයි සතුන් ගත වෙලා රහත් වුණා. ඉතින් කාලය ගත වුණා පසු කාලයක බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වැඩම කළා. කොසඹෑ නුවර රාජ්‍ය කළ උදේන් රජුරු උදේන් රජුරුවන්ගේ අග්‍ර මහේෂිකා වෙලා හිටියේ වෙනකොට මෙන්න මේ මාගන්තිය. අන්න පරණ වෛරය මතක් වුණා. ඵලි ගන්න හොඳ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ යන යන තැනට ගිහිල්ලා නිඳා කරන්න අපහාස කරන්න කියලා අල්ලස් දුන්නා. ඒ නගරේ ඉන්න රස්තියාදුකාරයාට අනේ මේ අය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දැන් අපහාස කරනවා. නිඳා කරනවා. තථාගතයන් වහන්සේ ඒව ගණන් ගත්තේ නැහැ. හැබැයි පින්නතුල දන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙයිනේ. උන්වහන්සේට මේවා දරාගෙන ඉන්න බෑ. උන්වහන්සේ මොකද කරේ? බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා බොහොම දුකින් අනේ ස්වාමීනි අපි යම් මෙහෙම කොහෙද යන්නේ වෙන නගරයකට හොඳ ඥානන් දෙයි නගරෙත් අපිට බැන්නොත් අනේ ස්වාමීන් එයින් නොනති තවත් නගරයකට හරි ඒ නගරෙත් බැන්නොත් තවත් තැනකට යන්න ආනන්ද ඒ යෑම සුදුසු නැහැ යම් කිසි තැනකදී අධිකරණයක් ප්‍රශ්නයක් නැති වුණොත් ඒ ප්‍රශ්නේ විසඳලා තමයි අනිත් තැනට යන්න බුදුරජාණන් වහන්සේ ඒක ගලක් ඒ ගමන යන්නක වෙලක් වුණා. ඉතින් තථාගතයන් වහන්සේ අනගමාහිමියන් වහන්සේගේ හිත හදමින් උන්වහන්සේ වදාරනවා. අහන්නාගෝව සංගාමී ඡාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්ඛං දුස්සීලෝහි බහූදන ආනන්ද මා සතන් බැවිලි බිමට පැමිණ ඇතෙක් වගේ යොද්ද භූමියට පැමිණ ඇතෙක් වගේ යුද්ධ භූමියට පැමිණ යතා සිවුදිගින්නන ඉහිපාරවල් ඉවසනවා වගේ මම සියල්ලම ඉවසනවා කියලා උන්වහන්සේ අන්දමාහිමියන් වහන්සේගේ හිත හැදුවා. අනේ ඉතින් ටික කාලයයි අපහාසය තිබුණ උන්වහන්සේ කොසඹෑනුවරම වාස ඇතුවා. බලන්න. අපේ බුදුරජාණන් වහන්සේ මේ නින්දා කියන දේවල් ගණන් ගත්තේ නැහැ. එහෙනම් නින්දාක සංසා කියන මේ අවස්ථා දෙකේදීම අපි අකම්පිතව ඉන්නට හිත හදා ගන්න ඕනේ. නැත්තම් ඉතින් මේ ලෝක ධර්මයන් තුල ඇලීමයි ගැටීමයි හැරෙන්න වෙන දෙයක් තියනවද? නැහැ. අපි කැමති ලාභයක් ලැබෙනකොට ඇලෙනවා, අලාභයක් ලැබෙනකොට ගැටෙනවා. කීර්තියක් ලැබෙනකොට ඇලෙනවා, අකපී අපකීර්තියක් ලැබෙනකොට ගැටෙනවා. ප්‍රශංසාවක් ලැබෙනකොට ඇලෙනවා, ඒ වගේම මාන්නය ඇති කරගන්නවා. ඒ වගේම පින්තුනි අගුණ කතනයක් නින්දාවක් දැනෙනකොට ඔන්න කම්පා වෙනවා. එහෙම නෙවෙයි බෞද්ධ ශ්‍රාවකයා ඇත්තටම මධ්‍යස්ථ ස්ථින් ගමන් කරන්නට ඕන. ඒක ඉතාම වැදගත් දෙයක්. මේ නිවන කරා යන කෙනෙකුට ඊළඟට පින්නතුනේ යක්ෂ සැප දුක දැන් අපි ලෝක ධර්ම හයක් කියවනේ අන්තිම දෙක තමයි සැප දුක. තන් දුක සැපක්. අපිට එහෙමද පුරුදු? ඒතර දුකයි කියලා කියන්නේ මොකක්ද? දුම්නස් උපදවන හැඟීම් දුකයි. සොම්නස් උපදවන හැඟීම් සැපයි. හැබැයි මේ විදිහට සම්මුති වශයෙන් තිබුණට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ එවාගේ ස්වභාවය තමයි දුක්ඛේ ලෝකේ පතිත්තුතෝ මේක සැපක් හැටියට තිබ්බට මේක ඇත්තේ ඇත්තටම මේක තියෙන්නේ දුක් ගොඩක්. ඒක සංකිට්ඨේන පංච පාදානස්කන්ධා කියන්නේ සංකේපවා කියන කිව්වහම පංච පාදානස්කන්ධ පරිහරණයේම දුකක්. හැබැයි සම්මුති වශයෙන් සැපයක් කියලා දෙයක් තියෙනවා. නැත්තම් සත්වය මේකට ඇදීලා යන්නේ නෑනේ. ඇදීලා යන්නේ පින්නතර මේක යම් කිසි ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදයේ බොහෝම සුත්තයි. ආදීන වේ පින්නතුනි කියා නිම කරන්න බෑ. හොඳයි දැන් අපි හිතමු සම්මුති වශයෙන් සැපයි දුකයි කියලා දෙකක් තියෙනවා. එතකොට සැපයි දුකයි. ඒතර දුක කියලා කියන්නේ දැන් දුකක් ලැබුණු වෙලාවට අපි ගොඩාක් කම්පා අන්න ඒ වගේ වෙලාවට පින්නතුනි දැන් අපි භාවනා කරන්ද අරක කරන්ද මේක කරන්ද කියලා කිව්වට කරන්න අමාරුයිනේ. ප්‍රාථමික වශයෙන් අපට කරන්න පුළුවන් දෙයක් තමයි උදාාර ගුණවත් ජීවිත පිළිබඳව හිතන්න ඕනේ. උදාහරණයක් ඇටියට දැන් බන්දුළු මල්ලිකාව බලන්න. මේ අම්මගේ දරුවෝ එකම තැන ඝාතනය වුණා. ශ්වාන් පුරුෂය ඇතුළු. මේ වෙලාවේ කුමන්ත්‍රණයක් නිසා එහෙම සිද්ධ වුණේ. මේ වෙලාවේ මේ අම්මා ශරීරුත් මහරහතන් වහන්සේ ඇතුළු 500ක් මහා සංඝ දම් පිළිගන්න මේ සිටියේ. ආරංචි වුණා සාධපුරුෂයෙක් කියලා ලියමනක් දුන්නා මේ කියව ලබන්නකොට මහ පොළොව පෝලන් නැති අපරාධයක් වෙලා මේ අම්මයි ලියුම ඉනේ හංගාගෙන දාන කටයුතු කළා මෙන්න මේ වෙලාව 16ක් ගෙනාපු විතර කලයක් ගියේ නැති වැටුණානේ ඉතින් ඒ වෙලාවේ මම පින්නතුලා දන්නවා මම මේ නැවත නැවත සිහිපත් කරවන්නේ ඉතේ කලේ වැටෙනකොට සරුවත් මහරහතන් වහන්සේ වදාළ පිච්චන ධම්මෝ විජ්ජති නචිත්තේ ධම්ම. ඔබ ඉතින් බෙදෙනවා. වහිතේ තියාගෙන හිත සවුතු කරගන්න එපා කිව්වා. ඒ වෙලාවේ මේ අම්මා රේනේ හංගගෙන හිටපු ලියුම අරගෙන සරුවත් මහරහතන් වහන්සේට දුන්නා. අනේ ස්වාමීන් වහන්සේ විතර කලයක් ගැන මං කොහොමද කම්පා වෙන්නේ? ස්වාමීනි මගේ ස්වාමියාතුළු දරුවෝ කොහොම ඝාතනය වෙලා. ඒක හිතන්නේ නැතුව මං දන් දුන්නේ. එතන හිටිය මහරහතන් වහන්සේලාට පොදු ධර්ම සංවේගයක් ඇති වුණා. ඒ වගේම පොහුදුන් ස්වාමීන් වහන්සේලා අඳන්ගත්ත මොනතරම් ඉවසීමේ ශක්තියක් මත වේදිකා. අන්න ඒ වගේ උදාාර චරිතවත් ඇති පුජ්‍යලෝ ගැන අපි මෙනෙහි කරන්න ඕන. එතකොට අපේ දුක තුනී කරගන්න අවස්ථාවක් එනවා. එහෙනම් අවසාන වශයෙන් පින්නතලා හිතන්න ඕන මේ අතලෝ දහමේ මොන දේ ලැබුවත් ලාභයක් ලැබුවත් අලාභයක් ලැබුවත් කීර්තියක් ලැබුවත් අපකීර්තියක් ලැබුවත් නින්දාවක් ලැබුවත් ප්‍රශංසාවක් ලැබුවත් මේ හැම දෙයක්ම අනිත් වෙලා යනවා කීර්තිය නෑ දැන් බලන්න මේ ඇත්තම සමහර අවස්ථාවල අලාභ ලැබිලා අඬා වැළපිච්ච අවස්ථා ඇති ඒවා දැන් ඉවරයි ලාභ ලැබුණාම උඩින් ගිය අවස්ථා ඇති ඒවත් ඉවරයි එහෙනම් මේ අනිත්‍ය ධර්මයේ තේරුම් ගන්න ඕනේ ඇත්තටම මේ අටලෝ දහම හොඳට තේරුම් අරගෙන මේක ජීවිතයට ගලපගත්තා නම් ඒ කෙනාට ධර්ම ඉස්සරහාටම යන්න ඒක ඒකාන්තික උපකාරයක් බවට පත් වෙනවා. එහෙමනම් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන පින්වත් හැම දිනාටම මේ ශ්‍රවණය කරන හැමෝටම අකම්පිත සිතක් ඇති කර ගන්නට මේ දේශනාවත් යම් කිසි උත්තේජනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති නිවස